ඒවමේව කෝ භික්ඛවේ දත්තන්නම් සම්බොච්චංගානං උපාදාය ඒතං කුබ්බ නිමිත්තං ඒතං කුබ්බංගමං යදිදං යෝනිසෝ මනසිකාරෝති අවශ්‍යයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ ශාන්තන පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය වාර කීපෙදීම මාතෘකාවක් වශයෙන් ඉදිරියට ගත්ත ඒ සූර්ය සූත්‍රයම ඉදිරියෙන් තියාගෙන කරන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාකට අවස්ථාව ගන්නයි. ඉතින් ඒ ධර්මදේශනාවේදී ਸਰවචන් වහන්සේ ඒ ශ්‍රාවක පිරිසට පෙන්වලා දෙනවා මේ ලෝකේ කිසිම දෙයක් අහම්බයක් හදිස්සියක් මොකුත් නැහැ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න තියෙන දේවල්. ඒවා හැම එකක්ම සිහිබුද්ධියෙන් ඉන්න එක්කනට පේනවා. ඒවා ලකුණු පෙන්නලයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අහම්බයක් නැහැ මේ ලෝකේ. විශේෂයෙන්ම විපස්සනා කරන කෙනාට කිසිම දවසක ඉසాత බඳගෙන අඬන්න දෙයක් නැහැ. ඒ මොකද හැමදේම වෙන්න ඉස්සෙල්ලා ඒකට පෙර නිමිති පෙන්නනවා. ලකුණු පෙන්නලා කෙරෙනවා. ඒ කියන්නේ මේක හේතුඵල ධර්මයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේක චිත්ත නියාමයක් වැඩ කරන්නේ. එහෙම නැත්නම් ධර්ම නියාමයක් වැඩ කරන්නේ. ඉතින් නියාම ධර්ම ගැන නොදැන වෙනදී මුල් හරිය දන්නේ නැති වුණොත් ඉතින් මැදදී අකම්පාල වෙනවා. නිකන් අහතෙන් කඩාවැටෙනවා වගේ ගහින් ගෙඩියක් එන්න වගේ කොහොමද මේක වෙන්නේ කියලා. නමුත් යම් වෙලාවක විපස්සනා කියන නම දන්න කෙනා ඒ කියන්නේ සිද්ධියක මුලමඳ ආග කියන මේ අවස්ථා තුන දන්න කෙනා හොඳටම දන්නවා කලබල වෙලා යමක් දැකලා ඉෂාත බඳගෙන අඬන්නේ මුල දැකීමට පමා වෙච්ච කෙනා විතරයි. ඕනම දෙයක මුල දැකපු කෙනෙකුට ඊගාට වෙන්න තියෙන දේ මේකයි කියලා ඉෂාත බඳගෙන ආනන්දයක් නැහැ. ඉතින් පමා කෙනා ඇයි මට මෙහෙම වුනේ මං වගේ සිල්වන්තයෙකුට මං වගේ දන් දෙනකොට මං වගේ භාවනා කරනකොට මෙහෙම මොකද වුනේ කියලා ඒ මතුවෙන සත්‍ය ප්‍රත්‍ය භූත වතෙන් සිටින දේවලට හරියට කතන්දර ගොතන හරියට ඇයි මෙහෙම වෙන්නේ කියලා සැක පහල කරනවා එහෙම නැත්නම් බය පහල කරනවා අනිශ්චිතතාවය පහල කරනවා ඉතින් ඒව තමයි නව කතා කියලා කියන්නේ ඒව තමයි මේ සාහිත්‍ය නිර්මාණ කියලා කියන්නේ ඒව තමයි මේ ප්‍රබන්ධන නිබන්ධන කියලා කියන්නේ නමුත් ධර්මයේ අනුව බලනකොට ඒ වගේ සිද්ධියෙන් සිද්ධියට බුද්ධලයන් පුදුලට වෙනස් වුණාට හැමදේම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. එහෙම නැත්නම් පෙර නිමිත්තක් සහිතව. දෙයක් වෙන්නේ ඉස්සලා නිමිටි පහළ වෙනවා. ඉතින් මේ සූත්‍රයේ බුදුජාන් වහන්සේ සඳහන් කරනවා සූර්යස්ස භික්ඛවේ උදේතෝ ඒතම් පුබ්බංගවං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං සුර අරුණෝග්ග. මහන්නේ මේ ලෝකයේ දවස ආරම්භ වීම පටන් අරගන්නේ සූර්යාගේ නැගීමෙන්. ඉතින් ඒක හැම කෙනාම බලාපොරොත්තු වෙන දෙයක් හැම කෙනාම කාලේ මනින්නේ දිතාව මනින්නේ ඔක්කොම සූර්ය මුල් කරගෙන ඉර මුල් කරගෙන ඒ නිසා ඉස්ලාම ලෝකයා අදහන්න පටන් ගත්තේ සූර්ය දිව්‍ය රාජයා. ඒකෙන් තමයි සීළු ආගම් පටන් ගත්තේ. ඒ සූර්යාගේ පහළවීම හැම වෙලාවෙම පූර්ව නිමිත්තක් පූර්වාංග ලකුණු පෙන්ලා සිද්ධ වෙන්නේ ඒ සූර්ය පහළ වෙන්නේ ඉස්සල පෙන්වන පූර්වාංගයට පූර්ව නිමිත්තට අරුණය කියලා කියනවා. අරුණ ඇති වෙලා ඉතනයි. දැන් ලංකාවේ ගත්තොත් නිරක්ෂිත කිට්ටු වෙනකොට අරුණ පහළ වෙලා විනාඩි 30කින් ඉර නැගීම සිද්ධ වෙනවා. මේ අරුණ ලංකාව වගේ රටක ಜಾති තුනක් සඳහන් වෙනවා. සිවිල් අරුණ, නක්ෂත්‍ර අරුණ, නාවික අරුණ කියලා. ඒ කියන්නේ අරුණ අඳුර ගන්න මට්ටම් තුනක් තියෙනවා. ඊට පස්සේ ඒ ඒ අරුණට සාපේක්ෂව ඉර නගින්න මෙච්චර වෙලා යනවා කියලා කියනවා. අපි මේ අරුණේ ඉඳලා ඉර නගින්න විනාඩි 30ක් යනවායි කියලා කියන්නේ මේ සිවිල් අරුණත් එක්ක ගණන් ගත්තාම. ඉතින් ඒක උඟක් වැදගත් වෙනවා භික්ෂුවකට දවස ගණින්නේ අරුණේ ඉඳලා. අරුණට ඉස්සලා ඊයේ අරුණෙන් පස්සේ අද. ඒ නිසා දවස පටන් ගන්න සිද්ධ වෙන්නේ බෞද්ධ දින දර්ශනය අනුව අරුණත් එක්ක. මට හිත දින දර්ශනය අනුව රෑ 12ට. ඉතින් මේ නිසා අපිව ගණන් කරනකොට ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒක ධර්ම දේශනාවට අදාළ නැහැ. ඊට පස්සේ සර්වචනචේ සඳහන් කරනවා මේ භාවනා යෝගාවචරයා කවදා හෝ සැකහැරලා දැනගන්නවා මම භාවනාව ඉදිරියට යනවායි කියලා එතෙන්ට එනකම් යෝගාචර ප්‍රධාන වශයෙන්ම ගමනට බාධා කරගන්නේ මේ සැකේ. ඒ සැකය සැකහැර දැනගෙන ඒකට කියනවා බෝධිහංග බවට පත් උනායි කියලා බෝධියට නැමිච්ච තැන කියලා ඊට පස්සේ ඒක තහවුරු වෙන තැන තමයි සෝවන් වෙනවයි කියලා. ඒ නිසා සැක සහිත තැන සැක හැරෙන වෙලාව ඊට පස්සේ ඒක ස්ථාවර වෙන තැන ආදි වශයෙන් ආර්ය බුද්ධලෙක් බවට පත් වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට මෙහෙම කියත හැකි පෘථග්ජනේ භාවනා නොකරනව නෙවෙයි. භාවනා කරනකොට හරියන්නේ නැතුව නෙවෙයි. නමුත් එයා හැම වෙලාවෙම සැක කරනවා මම වැරදි ඇති. මේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ වෙන කෙනකින් ඇහුවොත් කොහොමද? ඒක සමතෙද මේක විපස්සනාවද? උද්දී ඉඳලා හඳ වෙනකන් කල යුත්තේ සියල්ලම කරලා සැකයෙන් ගත කරනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවේ අඩුපාඩු කියලා එකට කියනවා. සැකයෙන් කියන ශ්‍රද්ධාව අඩුපාඩු. ඉතින් ඒතිෙද්දි ශ්‍රද්ධාව අඩුපාඩුකම් තියෙද්දි ඒ වැඩේ කරන මනුස්සය ඇත්තටම අහිංසකයි. ඇත්තටම අවංකයි. නමුත් කිසිම ආනිසංශයක් බුද්ධ විඳ ගන්න නෑ. අය හැම වෙලාවෙම සැකෙන් බලන. ඒ නිසා ඒකට බේත් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්තින් ශ්‍රද්ධාව කියන බේත විතරයි අපට වෙලා හම්බ වෙන්නේ. ඒ වුණත් ඒකේ නා තමයි ශාසනය ඉතාමත්ම බාර දූර කාර්ය කරන්නේ. තාම විශ්වාස නැහැ මේ කමඨාන හරිද? ඉදිරියට දෙන්නේ මේක සමතේද? මේක විපස්සනාද? මේ ගුරුරයා හරිද? මේ භාවනා මධ්‍යස්ථානේ හරිද කියලා මේ එක එකනා පිටිපස්සේ දුවන දිහා බලනකොට අපේ ශ්‍රද්ධාව කොච්චර චපලද කොච්චර වංචනිකද කොච්චර ෂටද කොච්චර මායාවිද කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ මොන පිස්සෙක් ලෝකේ පහළ වුණත් අනුගාමිකෝ ඉන්නවා. කවුරු හොඳටම දැක දැක දන දන බොරු කිව්වත් අනුගාමිකෝ ඉන්නවා. ඊට පස්සේ ඒ දෙකොල්ල අනුගාමිකයන් සාහේ නායකත්වය දෙන කට්ටිය ඉතින් නිකායවල හදාගෙන වැඩ කරගෙන යනවා. ඉතින් ඒක බුදුචානන්සේ පහළ ඉන්නකොටත් ශාස්ත්‍රාස්ත්‍රූරු හිටියා. තව ශාස්ත්‍රඥ 6 දෙනෙක් හිටියා. ඒ හැම කෙනාම සරුවඥයි කියලා එයත්ගේ ගෝලියෝ කියනවා. ඉතින් අපි ඒ වෙලාවේ හිටියානම් අපි කොයි කෙනා පිටිපස්සේ ඇයිද කියලා කියන්න බෑ. අපි කෙලිම බුදුහාමුදුරු පිටිපස්සේ ඇයිද, මක්කලි ගෝසාල පිටිපස්සේ ඇයිද, අජිතකේ සම්බල පිටිපස්සේ ඇයිද කියලා ඒ කියන්න බෑ. මොකද හැම කෙනාම සරුවඥයි. කොහොමද දන්නේ? ඉතින් ඒක නිසා එතන ඒ තියෙන ශ්‍රද්ධාව වර එක අන්ධ කරනවා වර එක සැප කැප කරලා ඒ දේ අනුගමනය කරන්නත් අපි යොමු කරනවා. ඉතින් ඒකදී මේ සැකය ශ්‍රද්ධාවත් එක්ක උරුණුරු ගාලා සටන් කරන වෙලාවක්. ඉතින් ආධුනික යෝගාවචරය, නවක යෝගාවචරය, පෘථග්ජනයේ බර යෝගාවචරය තේහෙන්න මේ ශ්‍රද්ධාව මුදුන්පත් කරලා තියාගෙන ඉන්න දාන කටයුතු කරනවා, සීල කටයුතු කරනවා, ආගමික කටයුතු ගොඩාක් කරනවා. කොච්චර කරත් දුණු වතුර බොන කෙනෙක් වගේ තමයි බිව්වට බිව්වට පිපාසය සංසිඳෙන්නේ නැහැ. අන්න එවැනි ආධ්‍යාත්මික ගමනක යන කෙනෙක් මම යන පාර දැන් හරි එහෙම නැත්නම් ඒකට කියනවා පෙරදක්ම කියලා. අපි අර ඉස්සලා කිව්වා වගේ පූර්ව නිමිත්ත. අර වැටෙන්න පටන් ගන්නවා. මම ගියේ පාරවලක දිහා බලන මේ අරමුණ තමයි මට උදව් උපකාර වෙන්නේ. මේ ගුරුවරයා තමයි මේක හරියන්නේ. මේ තමයි ස්ථානේ කියලා තමන්ටම ඇතුලෙන් විශ්වාසය නැත්නම් අදිමොක්ඛය කියලා කියනවා. එහෙම නැත්නම් පෙරදක්ම පහළ වෙනකොට එයා තුල බොජ්ජංග ධර්ම පහළ වෙනවයි කියලා කියනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සතිය සතිපට්ඨාන මට්ටමේදී තේරෙනවා අපට. නමුත් ඊට පස්සේ සතිය ඉන්ද්‍රියක් වශයෙන් සතිය බලයක් වශයෙන් වැඩිලා සති බොජ්ජංගයට යනකොට තමයි දන්නේ මම මෙන්න මේ මේ පාරවල් ගෙවම් කරලා මේ මේ මේ මඟ සලකුණු ගෙවම් කරලා දැන් නම් සතිය බොජ්ජංග මට්ටමට ඇවිල්ලා තියෙනවා කියලා නැත්නම් බෝධියට නැමෙන පැත්තට සතිය මගේ වාදයට හිටලා තියෙනවා කියන ඉස්සර අපි සතිය ඇති කරන්න දඟලනවනේ උත්සාහ කරනවනේ වෙහෙසෙනවනේ ඊට පස්සේ සතිය නැහැ කියලා අඬනවනේ දොඩනවනේ ඒ තේරදීම සතිය අපිට මල කරදරයක් කවදාකවත් නැති උත්සාහ කරනවා හදන්න කරන කරන වෙලාවේ කැඩෙනවා. නමුත් බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ ආ තේරෙනවා සතියත් අනිත්‍යයි වරක කැඩෙනවා වරක හැදෙනවා. නමුත් දැන් නම් තෑයෙන දොරට මේක කී කර කරගත්තේ මීහරකෙක් වාගේ හීයට ගන්න පුළුවන්. බැඳගෙන වැඩ ගන්න පුළුවන් කියලා සතිය පිළිබඳව බොජ්ජංග මට්ටමට පැමිණෙනකොට පෙරදක්මක් යාට ඇති වෙනවා. ඒ බව වෙන්නේ ඒ සත්‍ය පිළිබඳ තියෙන බොජ්ජංගේ සති බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ පිළිබඳව පෙරදක්ම මේ ඉස්සරහට එන තියෙන නිවනේ පෙරදක්මක් නැත්නම් බෝධි අංගයක් බවට පත් උනායි කියලා කියන්නේ දැන් මේ සතිය මේ ලාභ සත්කාර ලබන්නවක්වත් සම්මාන සිලෝක ලබන්නවත් අනුන්ට අඳහර පාන්නවක්වත් එහෙම නැතුව මේ නැති උනායි කියලා අඬා දොඩන්න දෙන්නේ මම හදාගත්ත සතිය මට සරණක් පිටක් ආධාරයක් උපකාරයක් වෙනවා කියලා තියෙනවා ඉතින් මේ විදිහට එක යෝගාවචරයක් මේ සති සම්බොජ්ජංගේ ඉතර තියාන ගියාට තව යෝගාවචරයක් විරිය සම්බොජ්ජංගේ නැත්නම් අධික වීර්යයක් හොඳ වීර්යයක් බෝධියට නැමිච්ච වීර්යයක් තව කෙනෙක් ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා දේවල් දිහා විචක්ෂණ බුද්ධිය විචක්ෂණ ඥාන මීමන්තා බුද්ධිය වඩනවා එතකොට ඒ කෙනාට ඒ ධර්මමය නැත්නම් නිර්ාමිසමය ප්‍රීති සම්පොච්චංගේ පහළ වෙනවා. ඒ කියන්නේ උදේ ඉඳලා හැන්දනකම් ප්‍රීතිය ඉන්නවා කියන එක නෙවෙයි. එයා දන්නවා මේ ධර්ම කරුණු පෙළගැස්සුනොත් මට ප්‍රීතිය ලැබෙනවා. පෙළගැස්සුනේ නැත්තම් ප්‍රීතිය නෑ. ඒක මේ පුද්ගලික වස්තුවක් නෙවෙයි. දේවල් පෙළගැහෙන්න ඕනේ. පෙළගැහිච්චාම ඒ ප්‍රීතිය බොජ්ජංග මට්ටමට නැගෙනවා. ඊට පස්සේ තමයි අපි ගිය පාර ධර්මදේශනාවට ප්‍රවිෂ්ටි ලබාගත්තේ පස්සද්ධි සම්බොජ්ජංගය කියලා. ඒ ශ්‍රද්ධාව තලතුණා වෙනවා මණ්ඩි මිදෙනවා මොන જાති කරදරාවක් ඒ කරදර ඉවරනට පස්සේ මට සමාධිය ගන්න පුළුවන් මට සතිය ගන්න පුළුවන් මට ආයත් වීර්යය එනවා මට ආයත් වෙලා වෙනවා කියලා යෝගාවචරයට පේන්න පටන් ගන්නවා දැන් නම් ඉන්නේ මම හොද්දටම ඇවිස්සලා එහෙම නැත්නම් හොඳටම පශ්චාත්තාප වෙලා එහෙම නැත්නම් ඉච්ඡාබංගතරපත් වෙලා නැවතින් ඊට පස්සේ ටික වෙලාවකින් දවස් දෙක තුනකට පස්සේ කොහොමඩක් ඕක හැදෙනවා කියන වගේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ කැළඹිච්ච හිත පස්සද්දි වෙනව නැත්නම් සංසිඳෙනවා එහෙම නැත්නම් පැහැදිනවා ඒක හිතේ හැටි විසිලාම තියෙන්නේ කියලා මේ පස්සද්ධිය පිළිබඳව විශ්වාසයක් එන්න පටන් ගන්න යෝගාවචරයට ඒක කවදාකවත් බනහුවට වෙන්නේ බනහනකොට තේරෙනවා මූල ධර්ම වශයෙන්. නමුත් මේක විඳින්න ඕන. ඒ වගේම අපිට වෙන පිංකමකින් මේක ලබන්නත් බෑ. මේක විපස්සනා වෙන්න මේ පස්සද්ධිය කියන එක ඇති වෙලා නැති වෙලා යනවා. පස්සද්ධිය අනිත් පැත්ත තමයි අවිස්සන ගතිය. අවිස්සන ගතිය පස්සද්ධියයි එකිනෙකට තට්ටු මාරු කරනවා. එකක් කින්නකොට අර යන්නේ මෙයයි නෝට යන්නේ. නමුත් මේ දෙන්න කවදාකවත් සදාකාලිකව ඉන්න බෑ. දෙන්න අනිත්‍යයි. කියලා පස්සද්ධිය පිළිබඳව යෝගාවචරයට තේරෙනකොට එකකින් අදහස් කරන්නේ යෝගාවචරය උදේ ඉඳලා හැන්ද වෙනකන් tempatකමක ඉන්නවා. දවස පුරාම අවුරුද්ද පුරාම tempat කියලා දන්නවා. මේ පස්සද්ධිය කියන එක ඇති වෙන නැති වෙන යන පැහැදිලියත් ආවුදේ. ඒකට කියනවා මේ පස්සද්ධිය බොජ්ජංග මට්ටමට වඩලා කියනවා. ඊයේ දවසේ අපි මේ වගේම රැස් වුණා ඒ ඇලන් මැචිනාරාමේදී එතකොටත් මේ වාගේම සූත්‍රයක් තමයි මේ සූත්‍රයත් ළඟ තියෙන ဒုတိ ය සූර්ය සූත්‍රයේදී අපි ඒ පස්සදි සම්බොජ්ජන් ගැන කතා කරා. මේ නිසා කාට හරි අවශ්‍ය නම් ඒ ටිකත් අහුම්කම් දෙන්න. එතකොට තවත් මේ ගිය පාර අපි මේ ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කරපු එක මේ පාර ඇලන් මැචරාමදී කරා. ඉතින් ඒකෙදී මේ පස්සද්ධිය කියලා කියන්නේ තැම්පත් වීමක් මණ්ඩි මිදීමක් එහෙම නැත්නම් මුල් බැහැ ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ පස්සද්ධිය ඇති වෙන බව යෝගාවචරයට කොටු කරලා තනි කරලා වෙන් කරලා මුල් කරලා දැනගන්න පුළුවන් වෙන්නේ අර කැළඹෙන ගතිය සෑහෙන දුරට මගරව ගත්තට පස්සේ උප්පත්තිම මේ හිත ඉතින් තැම්පත් වෙන එක. කැළඹෙනවා කියන එක කෘතිම දෙයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් කැලේක තියෙන හොඳ නිශ්චල වැවක් ගත්තොත් ඒකට කඩ කොළ අතුකොළ වැටුනේ නැත්නම් උහුලන් ගැහුවේ නැත්නම් ඒක තැම්පත් වෙලා තමයි තියෙන්නේ. කොළයක් වැටුනොත් කැළඹෙනවා. කැළඹුණොත් ඒකේ ඡායාව විකෘත වෙනවා. කැළඹුණොත් අඩිය පේන්නේ නැහැ. නමුත් කොළ නොවැටි තියෙන තාක්කල් නැමෙත ඡායාව පෙන්වන දැනුත් එනවා. නැවත අඩිය පේන තැනට එනවා. ඉතින් අපේ ජීවිතේ පස්සද්ධිය නෑ කියන්නේ අපි ඒ තරම් මේක කලබනවා. අන්න ඒකට තමයි කෙලස් කියන්නේ. ඒකට කියනවා කුප්පණ ගති කියලා. අපි එක එක දේවල් උදේ ඉඳලා හැවසනකම් දාලා අර වතුර කඩේට තැම්පත් වෙන්න දෙන්නේ ඒ තැම්පත් වීම වතුර කඩේ තැම්පත් වීම වගේ එක පාටියකින් එක සිද්ධ වෙන්නේ ඒක කායපසම්බණය වචීපසම්බණය චිත්තපසම්බණය කියලා තුනකට සිද්ධ වෙන්නේ. කායපස්සද්දී වචීපස්සද්දී චිත්තපස්සද්ධිය කියලා. ඒක තමයි ආනාපාන සති සූත්‍රයේදී පස්සම්බයං කාය සංකාරං පස්සම්බයං චිත්ත සංකාරං ආදී වශයෙන් කරන්නේ. ඉතින් අපි ඔය කරන්නේ අර කලබල වෙන දේවල් පොඩ්ඩකට අයින් කරලා හිතට එහෙම වතුරේ මතු පිට ඡායාව පෙන්න පිළිඹු වෙන ගතිය පේන්න පිරිසිදු වතුරේ අඩිය පේන ගතිය පේන්න ඉතින් ඒ සඳහා අන්තිම ලංසුවෙන් ගත්තොත් අවිස්සීම කියලා කියන්නේ චේතනාවක්. මොනම දෙයකට චේතනාවක් පහල කරත් වතුර කැළඹෙනවා. චේතනාවට රස ගොඩක් දේවල් තියෙනවා. සතුම් මෙරිම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය ආදී කායික ක්‍රියා, බොරු කේලම් හිස් වචන පචන ආදී වාචසික ක්‍රියා. ඒ වගේම හිතේ ඇති වෙන මේ චේතනා මුල් කරගෙන සියල්ලම සිද්ධ වෙන්නේ. ඒ නිසා කරන හැම කම්පණයකින්ම, හැම චංචලයකින්ම, හැම එන්ජිනයකින්ම, හැම ප්‍රපංචනයකින්ම අර විල කැළඹෙන එකයි වෙන්නේ. හැබැයි ඉතින් යෝගාවචරය දන්නවනම් අපි බුද්ධ ශ්‍රාවක විදිහට අපි බුදුහාමරගේ බණ දන්නවනම් වතුරේ නැවත තැම්පත් වෙන ගතිය නැති කරන්න කඩදාසියට ක්ලෝල්ට කරන්න බෑ. తాවකාලිකව හොල්ලන්න විතරයි පුළුවන්. වතුරට කරදරයක් නොකර ඉඳපු ගමන් එයා ආය පිළිඹු කරන ගතිය පේනවා. අඩිය පෙන්වන ගතිය ඔන්නකොට මනුස්සකම කියලා කියනවා. මනුස්සකම නැති කරන්න කෙලෙස් වලට බෑ. කෙලෙස් වලට පුළුවන් ඒ වෙලාවේ මේක නලවන්න. මේක නටවන්න. ඉතින් අපේ අමනුෂ්‍යකම කියන්නේ අපි උදේ ඉඳලා හැන්දෑවකම මේ කලඹ කලඹ තමයි ඉන්නේ. ඒකට ගන්න අල්ලපු ගෙදරත් කලඹ. අල්ලපු ගෙදර නිසා අපිත් කැළඹෙනවා. අතීත දේවල් ගැනලා කලඹ ගන්නවා. අනාගත දේවල් දාලා කලඹ ගන්නවා. අතගණන් තිස්ලා කලඹ ගන්නවා. ඉතින් අපි හිතනවා මේ යුතුයකම් කියලා. යුතුයකන්නේ අම්මන තකතරී රුමරි මෝඩකම් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. වර්තමාන මොහොතට හිතගත්ත ඕනම මිනිසෙකුට තේරෙනවා අපි යුතුයකම් කියලා කරන්නේ මොකද අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා අරයා ගැන හිතනවා අතර මෙතන ගැන හිතනවා ඉතින් මේක අපායට ගියත් යම රජුරෝ දෙන්නේ ওই වදේ තමයි මේක මේ ඉල්ලගෙන කරන පරිප්පුවක් නෙමෙයි මේක කියන්නේ නෑ මෙච්චර දැනගෙන මේ කිසියම් බාධාවකින් තුරව ලදලද වෙලාවක පුළු පුළුවන් වෙලාවේ වර්තමානයේ යන්න පුළුවන්කම තියෙද්දී අපි ඒක කරදරයක් කරලා යුතුයකම් කියලා වගකීම් කියලා අනිවාර්යම කළ යුතු කියලා අර අහලා තියෙන කක්ක ගාගන්න එක නෙමෙයි. අවුලනේ තියෙන්නේ මෙතන. ඉතින් ඊට පස්සේ කක්ක ගොඩක් ගාගත්ත එක්ක නානිත් එක්ක නාල ගන්නවා. ඔයාලගේ කක්ක ගාගන්න නඩු යන්නේ. තව ටිකක් මං වගේවත් ගාගන්නකෝ. ඒක තමයි නෑදෑකම කියන්නේ. ඒ තමයි යාළුකම කියන්නේ. අර ඒක පැටික මෙයාට ගන්නවා. රේඩියෝ එකෙන් කරන්නේ තොච්චරයි. පත්තරෙන් කරන්නේ තොච්චරයි. ටෙලිවිෂන් එකෙන් කරන්නේ තොච්චරයි. ජනමාධ්‍යෙන් කරන්නේ තොච්චරයි. ඉතින් අතර මෙතන තියෙන කක්කටික කොහොම හරි එකතු කරලා ගෙනල්ලා විනාඩි 5කට අපට දෙනවා ප්‍රවෘත්ති කියලා. ඉතින් බත් කනකොට මාළුවකට වගේ අර ප්‍රවෘත්ති ටික ඇහුවේ නැත්තම් ඉතින් බත් කාලා වැඩන්නේ. ඒ ඒකෙන් තමයි ඔය hina කාලා තමයි අපි ජීවත් වෙන්නේ. බත් කාලාම නෙවෙයි. ප්‍රවෘත්ති අහලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා කාට හරි ප්‍රවෘත්ති නැතුව ජීවත් වෙන්න පුළුවන් බත් නැතුව වෙනවට වැඩියි. ප්‍රවෘත්ති නැතිනම් අමාරුයි. ඒ තරම් මේක අවුසලා තියෙන ඉතින් පස්සද්ද සම්බුද්ධංගේ කියලා කියන්නේ ඒ කොච්චර කරදර ආවත් අපි මේ දෙවේ දවස පුරා මාතේ පුරා අවුරුද්ද පුරා සංසාරේ පුරා මේක කැළමුණන් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විදිහට වර්තමානයේ හිත දාපු ගමන් පස්සද්දේ වැතර හිත නැමෙන. ඉතින් ඒකට මනුෂ්‍යකම කියලා කියනවා. ප්‍රතිපදාව කියලා කියන්නේ අපි උත්සාහ කරනවා. දෙන්න තියෙන පුදපිය පිදවිලි දීලා අනේ කරුණා කරලා මට එක විනාඩියක් පැත්තකට ඉන්න දීපන් කියලා. කවදාකවත් බාධා කරන්නේ බාධා කරන්නේ අපි ප්‍රිය කරපු කෙනෙක් තමයි. ඒ අපිට බාධා කරන්නේ පියතෝ ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. ඒ නිසා මේ කරදර කරන කිසිම දෙයක් මම ඉල්ලගත්තේ නොවන දෙයක් නෙවෙයි. ඉතින් යෝගාවචරය කවදාරි බොජ්ජංග ධර්මයට යනවා කියලා කියන්නේ දොස් වලට පරදර වල දොස් කියන්නේ මේක මම කොච්චර ඉල්ලගෙන ගත්ත දෙයක්ද එතකොට යා උත්සාහ කරනවා සුඛෝපභෝගී වෙන්න එපා පරිභෝගකට කියන්නේ බා යාන්තමට යපෙන මට්ටමින් අර පිළිමැත්තෙන් ජීවත් වෙලා පුළුවන් තරම් හොදකලා වෙන්න විවේක වෙන්න විස්්‍රාම වෙන්න එතකොට ලෝකයක් වයින්නවා අපි සමාජශීලී නෑ එවනික උණුසුම් ගතියක් නෑ පසුගාමි ආත්මార్థකාමී කියලා ගොඩක් දොස් කියනවා. කියන්නේ අපේ කට්ටිය විතරයි. ඔන්න මේ පස්සද්ධිය ඇති කරගත්තා නම් බුදුජානසේ ධර්ම නියාමයෙන් පෙන්නනවා මේ පස්සද්ධිය යෝනිසෝ මනසිකාරයේ වගේම ඊගාවට එන්න තියෙන සමාධියට පූර්ව නිමිත්තක්. ඊකාට එන සමාධියට පූර්වාංග බලනවා. නමුත් ඒ ඇති වෙන පස්සද්ධිය ඒ නැත්නම් මේ පහදින ගතිය, මන්දි මිදෙන ගතිය, මේ තැම්පත් වෙන ගතිය සමාධියට ආසන්න කාරණාව කරගෙන සමාධියට ආධාරකයක් කරගෙන වැඩ කරන්න පුංචි ඥානයක් අවශ්‍යයි යෝගාවචරයට. ඒ පස්සද්ධිය හම්බුණාට පස්සේ ඒ පස්සද්ධිය ආඩම්බරයක් කරගෙන අනේ ඊ හතිවිච්ච පස්සද්ධිය අද නොලැබුණානේ කියලා හිතමනාපයක් ගත්තොත් ඒක සමාධියට ලැබෙන ආධාරකයක් වෙන්නේ ලැබිච්ච පස්සද්ධිය නිසාම පශ්චාත්තාප ඇති කරගන්න. එනිසා යෝගාවචර දැනගන්න ඕනේ පස්සද්ධිය කියලා කියන්නේ කැලේක තියෙන වැවක උදුර ඡායාව පේන විදිහට වතුර තැම්පත් වෙච්ච වෙලාවක්. හැබැයි කොයි වෙලාවෙ කඩදාසියක් පොලයක් වැටිලා. හුලඟක් ඇවිල්ලා කැඩෙයිද නැහැ. හැබැයි සදාකාලිකව මේක හොල්ලාගෙන ඉන්න පුළුවන් ගතියක් කොළොල්ල නැහැ. හුලඟේ නැහැ. හුලඟේ නැති වෙච්ච එක මම මෙයා පහරිනවා. ඒ නිසා මේ වෙලාවේ පස්සද්ධිය නැතුනට ඉෂාත බඳගෙන අඬන්න එපා. ආය සැක ඇති වෙන වැඩ, බය ඇති වෙන වැඩ, අනතුරු ඇති වෙන වැඩ නොකර බේරපන්. ඒක ආයසලක් හිතේනවා පස්සද්ධියට කියලා. පස්සද්ධිය නැතිවීම පශ්චාත්තාපයක් කරගන්න නැතුව පස්සද්ධිය කියන එක මේක ජම්මලාභයක් අපිට තියෙනවා. manussත්වයට එක් අහම්බෙච්ච යම්මලාවය කිසිම කෙලෙසකට මේ කරන්න බෑ. කැඩුවට කඩන්නේ తాවකාලිකෝ කියලා පස්සද්ධියට මුල්කන දීලා ඒක මුල් බහගෙන කෙලස් කියන එක හුලඟට පිටාරින්න පුළුවන් දෙයක් කියලා. හරියට බැත පාහිනකොට ගරලා කුල්ලෙන් ගහනකොට පිට කාටෝය කාටෝය විශේලා බැත ඇට ටික එකතු වෙනවා වගේ ඒක රත්තරන් පාට එකතු වෙනවා වගේ යෝගාවචරය භාවනා කරනකොට ඒ වී ටික එකතු වෙලා බෝල් ටික අයින් කරනවා වගේ තමයි දන්නවනම් මේ කෙලෙසයක් ආවම මේක අයින් කරන්න මේක ඒක හුලඟට බිබිලා යන જાතියක් කෙලෙස් කියන්නේ වී ඇටේ වගේ තමයි කුසලය පස්සදේට අනුග්‍රහ කරන පටන් ගන්නතර පස්සේ එයාට යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි මේ පස්සද්ධිය හරහා මට පින තියෙනවා කියලා තේරුම් ගන්න ඒ වගේම මම ඉස්සරහට වැඩ කරගෙන යනකොට යම් ආකාරයක වචන හුමාරුවක් මම දන්නවනම් සම්මා වාචා මට පුළුවන් වෙයි අලුතින් කරදර එන එක නතර කරන්න. එහෙම නැත්තම් මේ ඇතිවිච්ච පස්සද්ධිය තියේදී පුරුදු තාලයට කචකච ගාලා කතා කරන්න පටන් ගත්තොත් පස්සද්ධිය අධදකපු කෙනත් පුරුදු තාලයට ලෝකේ තියෙන වැඩ ඔක්කොම කරේ දා ගන්න ගත්තොත් පස්සද්ධිය තියේදීත් යම් කිසි කෙනෙක් ජීවන රටාව සකස් කර ගන්න දන්නේ නැත්නම් මුදුවට මතක තියාගන්න පස්සද්ධියට පස්සද්ධිය විසින් සමාධියට යන්න බෑ. යෝගාවචරය විසින් සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කළා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ මෙතෙක්ල් නොරකිච්ච සීලේ උත්කෘෂ්ඨ කොටසක් තියෙනවා. කතා කරන වචන තමන්ගේ සමාධියට නැමිච්ච වචනයක් මිස කවුරුත් අවශ්‍ය වචනයක් අහන්නත් එපා කතා කරන්න යන්නත් එපා. ඒ වුණාට අනික් මිනිස්සු අපිට එක එක දේවල් කියනවා. එතකොට කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මිනිස්සු එල්ල කොහොමවත් කාණ්ඩ කරලා මේ ඔයාට විතරයි මං කියන්නේ කාටවත් එන්නේ කියන්න බෑ කියලා උණු කුසු කුසු කුසු කාලේ කේක් කියනවා. මොකද ඒගොල්ලන්ට ආහාර දිරවන්නේ ඒ පච පචකෙලිය නැත්තම්. කයිවාරු කෙලිය නැත්තම්. ඒ අහන්න කණක් නැත්තම් අපේ කනට කතා කරනවා. SMS එකෙන් ටෙලිෆෝන් කරනවා, රේඩියෝකින් කතා කරනවා. එතකොට යෝගාවචරයා ඇස්සත් කන් ඇත්තේ නමුත් බීරෙක් වෙන්න දන්නේ නැත්නම් ඉතින් මොනසේ heart attack කියලා මැරෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. මම මෙහෙම කියන්නම් එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. මේකේ තියෙන බරපතලකම. ලංකාවේ පහළ වෙච්ච කර්මස්ථානාචාරවල වැඩිම මැරලා තියෙන heart attack වලින් අනුන්ගේ කචකචාර. භයානක රෝගයක් මේක. හැම කෙනාගම කුණු හරප ටික එකතු කරන යාළඟට යනවා. ඊළ බුලත් තත්ති ලැබඳලා කියනවා මට එක විනාඩියක් දෙන්න. ඔබ වහන්සේගේ සුභාසින්තරින් ඔක්කොම නැතර මගේ මේ කුණු කන්දල් ටික පොඩ්ඩක් අහන්න. ඉතින් අර සංසේ කන්රෝකුළු දීලා අහගෙන ඉන්නවා අර ගෙදර කුණු හරපයි මේ ගෙදර කුණු හරපයි. අහලේ වුණාට පස්සේ අර මිනිස්සයා පස්සපැත්ත ඇතුලේ පිය දාගෙන යනවා. ඊගාව එක්ක නයිනවා අර සංසේ ගාට එයා කියන එක විනාඩියක් මට දෙන්න. එක විනාඩි භාගයක් දෙන්න. එයත් පෙත්තක් හදලා ඒ කරේ තියලා යනවා. ඉතින් අන්තිමට මේ මිනිස්සු අකාලේ මරනට පස්සේ අපි කියනවා මේ කතෝලික කට්ටිය ඇවිල්ලා ඒ හාමුදුරන්ට වහ දීලා කියලා. නැත්නම් මුස්ලිම් මිනිස්සෙක් ඇවිල්ලා සැලසුමක් හදලා සැලසුමක් නෙවෙයි. කාලා තියෙන ටොං ගන්න දන්නේ මේ සංඝයාංශික ඔළුවට දාන්න යන්න එපා. ඕගොල්ලෝ කරගන්නේ ඌවා. ඕගොල්ලෝ කරන්නේ ඔක්කොම ලැහැත්ති කරලා බුදු පීචිර ගෙනල්ලා වැන්දලපත්ක දෙලලා අර කුණු හරවට ටික ඔක්කොම හඳුන් කරේ තියලා ගියාට පස්සේ ඉතින් ආමුදුරෝ දිවා රාත්‍රියේ දත් මිටික කාපු තියෙනවා. ආමුදුරොත් මොඩයි. ඒකත් මම පිළිගන්නවා. ඉතින් ඒ නිසා මේ කතා කරන්නේ සයියල තරහට නෙවෙයි. අපි ජීවිතේට කැමති. අපි ජීවිතේට කැමති. ඒ නිසා ඕගොල්ලන් ඉඳන් ගන්න දන්නේ නැත්තම් එදිනෙදා වැඩ කරන විශේෂම යෝගාවචරයක්. දන්නේ නැත්තම් ওই කනට එන තීරම tempat කරගන්න යන්න එපා. ඒකෙන් ආව මේකෙන් මිහිකොල දාන. මේකට කතන්දර ගොඩනගන්න පටන් ගත්තොත් කිලෝරක් නෑ කතාව. ඒ වගේම ඇහැට පේන සේරම පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියන කුණු හරපිනේ අපේ ජීවිතේ. ඔය පේන ඔක්කොම ඇත්ත නෑ ඒතන. ඒ වගේම ඇත්ත ඇති හැටියෙන් පේන්නෙත් නෑ. ඒ වගේම තමයි ලස්සනම කතාව ඇත්ත ඇතියෙන් දැක්කොත් කියන්න දෙයක්වත් නෑ. දැන් මේ කාටවත් ඔප්පු කළ වෙන්නන්න ඕනද මේ ඇඟේ අතේ ඇඟිලි පහක් තියෙනවා කියලා අපි කෑ ගහන්න ඕනේ. කාට හරි මක්දල්ලක් ආවොත් අන්න කියනවා අට හයක් තියෙනවා කියලා ඔන්න කතාව පටන් ගත්තා. කවදාකවත් යථාර්ථය පිළිබඳ කතා නැහැ. කතා වෙනව නම් එන විකෘතිය. දැකපු දේ පිළිගන්නේ පිළිගත්ත දේ දකින්නේ ඉතින් කමට අනුසුද්ධ කරන්න ගියම කවදාකවත් තෙටි කියන්න බෑ. ඒ වගේම දැනෙන දේ නොදැනුණාසේ අංශභාග ලෙඩෙක් වගේ ඉන්න තැන නැති නිසා භාවනා කරගෙන යනකොට අපිට වෙනදට වැඩිය කයේ නිකන් කෝඹි දුවනවා වගේ වැස්ස වහිනවා වගේ හිරියන්නවා වගේ ගොඩක් දැනෙනවා. ඉතින් මේ දැනෙන සේරම යෝගාවචර කතන්දර ගොතන. එයා දන්නේ මේ සතිය වැඩි වීම නිසා, කයට හිත ආපු නිසා මේ දේවල් ආවට මැරෙන්නේ නැහනේ. ඔච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ. අටුවාචාර්ය මහසල සඳහන් කරනවා. නොහිතන දේවල් වෙනවා. හැබැයි කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යන්නේ. නොදැරිය හැකි මට්ටමට එන්නේ යෝගාවචරය සැක කරනවා බය තිනවා කය පිළිබඳව. ඒ වගේම හිතනවා කාට හරි කිව්වම මේක ධනීපෙයි කියලා. දික්කට මේක ඉඳලා බොජ්ජංග මට්ටමට ආවට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ තැම්පත් වීම පේනා වගේම කයේ හිතේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටාම සියුම් කම්පන චංචල පවා තීරණ පටන් ගන්නවා. ඒක හරියට හොඳට ඇදිච්ච රබානට පුංචක් තට්ටු වුණත් ඒක ගිගුම් දෙනවා. ඒක තේරුම් අරගෙන තවත් ඉදිරියට සියුම් වෙන්න මීට වඩා පෙනුනත් අභිරමණය නොකර අජෝසනය නොකර අභිවදනය නොකර ඉදිරියට යන්න නම් ඒ ගතියට යෝනිසමංස්කාරය කියලා කියනවා. දන්නේ නැත්නම් යෝගාවචරය එක එක කරාට කිය කියා තැන් තැන් වල ඇවිද ඇවිද ඉන්නවා. මං කියන්නේ මේ කමඨා සුද්ධ කිරීම නොකළ යුත්තක් කියලා. ඒක මේ වල්පල් කිය කියා තන තන විතිලක් නෙවෙයි. විච්ඡ දේ විදිහට කියනවා නම් කමඨා සුද්ධ කරලා දෙන්න හරි ලේසි. හුදුවට මතක තියානින්න හුඟ දෙනකොට කමඨාන සුද්ධ කරන්න ඕන වෙලා තියෙන්නේ මූල කර්මස්ථානේ සම්බන්ධ වෙන්නේ. ඒකේ කවදාකවත් ප්‍රශ්නයක් එන්නේ එන්නේ මූල කර්මන්තය පැත්තක තියලා අහගෙන එකක් අල්ලගෙන ඉතිං කතන්දර ගොතනවා. එයා දන්නවනේ මොන කතන්දර ගොතන හැකියාවක් ආවත් ඒ වෙලාවේ හිත දාන්න දන්නවනම් මූල කර්මස්ථානට. හිත දාන්න දන්නවනම් අරමුණට ඉඳගෙන ඉන්න ඉරියවට එකම ප්‍රශ්නයකටවත් ඒ කයට හිත ගන්න එක වළක්වන්න බෑ. එකම ප්‍රශ්නයකටවත් නැවත ආනාපාන හිත ගන්න එක වළක්වන්න බෑ. හදියට කැලෙන් වැටෙන කොළ ජලය කැළඹුවාට කොළ වැටෙන්නේ නැති වෙලාවේදී නැවත තැම්පත් වෙන ගතිය වළක්වන්න කොළ වලට බෑ. ඒක ජලයේ ගතියක්. ඒ වාගේ අපේ මනුස්සකමේ තියෙනවා කරදර වලට කලබල වෙනවා. නැවත ඒකේ නිමාවක් තියෙනවා. අපි කරදර පටන් ගන්න තැන දකිනවා වැඩි තැන දකිනවා කවදාකවත් නිමාව දකින්න ඉවසන්නේ. නිමාව දැක්කනම් ඒ කලබල වලම තියෙනවා අටගත් එකේ දීවර වෙනවා. ඒ නොයවසන සුද්ධතිය නිසා ඒ නොයවසන සුද්ධතිය එන්නේ කායට තියෙන ආසාව සහ ජීවිත ආසාව නිසා බොජ්ජංග මට්ටමේදී ඒ යෝගාචරය කාය ජීවිත নিরপেক্ষව කාය තියෙන තිබේවා ජීවිතේ තියෙන තිබේවා කියලා ඒ පරිශ්‍රණයට කාය ජීවිත ඉක්මවල යන පරිේශණයට නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් තියුණු කිරීමේ පරිේශණයට ලක් වෙච්චාම දිව්‍යකට බ්‍රහ්මීකත් හිතා ගන්න බැරිලු. මේ මිනිස්සයා කොහෙන්ද මේ ගැම්ම ගන්න කියලා. වෙනදනම් අපි කොච්චර කියලා කයයි ජීවිතේ බේරලානේ අපි ඕනේ ව්‍යාපාරයක් කරන්නේ දැන් නෑ. කාය ජීවිත නිර්පේක්ෂව යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පස්සද්ධිය ඇතිව නැතිව යන්න වගේ යෝගාචරය යම් දවසක පස්සද්ධියක දිගට පැවැත්වුවොත් ඒකට තමයි සමාධිය කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට මේ ලබන සමාධිය පස්සද්ධියේ ඒකාකාර පැවැත්මක් මිස වෙන මොකක්වත් නෙවෙයි. පස්සද්ධිය දන්න කෙනා දන්නවා මේ පාඩම් පන්ති ඉවරනකොට මම සමාධියට යනවායි කියලා. නමුත් මේ සමාධිය මේ ඇතිවෙච්ච සමාධිය නිට්ටයයි සුඛයි සුබයි මං ඇති කරගත් එකක් මගේ බූදලේ කියාගත්ත ගම ඒක කැඩුනට පස්සේ ආයෙ පශ්චාත්තාප වෙනවා. සමාධිය හේතු වෙන දුකට. නිසා බොජ්ජංග මට්ටමට පස්සද්ධිය පූර්ව නිමිත්තක් කරගෙන යෝනිසමංස්කාරය යොදලා සමාධියක් බවට ඇති කරගත්තට පස්සේ ඒ යෝගාවචරය මේ සමාධිය අඳුරයක් කරන අන්තට්ටුවක් කරගෙන ආඩම්බර වෙන්න ගත්තොත් ඒ සමාධිය නැතිවීමම ඒහා සමාන දුකක් ඇති කරනවා. ඒ නිසා ඇතිවෙච්ච මේ සමාධිය විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සී කියලා බොහොම විවේකීව ඒ සමාධිය දිහා බලන දන්නවනම් ඇති වෙනකොට යම් සතුටක් ඇති වෙනවා ඒ වගේම යා නැති වෙලා යන වෙලාවක් එනවනේ සමාධිය කැඩලා බිඳලා විසිරලා යන වෙලාව ඒකත් අර වගේම ගතියෙන් බලන්න විවේකීව බලනවා කියන්නේ එතකොට සමාධිය අපිට 16ක් වෙනවා මිසක් ආ සමාධිය නැතිච්ච පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ මේක සමත සමාධියට කද්දාවත් ගන්න බෑ. සමත සමාධිය හැම වෙලාවෙම හැබ්බැහියක්. ඒක මොකද අර ආමිෂ දුකින් අයින් කරලා ඒක නිර්ආමිෂ දුකකට ගියාට සැපයකට ගියාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ සමාධිය නොමිලේලද මානසික සැපක්. ඉතින් ඒකට බැඳීමක් ඇති වෙනවා. දැන් මෙතන බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ඇති වෙන සමාධියක් ඇති කරගෙන මදි. කියන්නේ පස්සද්ධිය ඉක්මවලම යෝනිසමංශකාරී සමාධියට ගියාට ඒ සමාධිය පිළිබඳ නිත්‍ය සංඥාව ඇති කරගන්න නරකයි. නිසා යෝගාවචරය සති සම්බොජ්ජංගයට එනකොටම කියලා දෙනවා. මේ ආනාපානිය නිත්‍ය කියලා හිතන්න එපා. ඒක එනවා යනවා. මේ කය නිත්‍ය කියලා හිතන්න එපා. ඒකට ගන්න පුළුවන් හිත පිට යන්නත් පුළුවන්. ඒකට යෝගාවචරය ලැබෙන ලාභේ මොකද්ද? මේ අපිට කරදර කරන සද්දෙත් නිත්‍ය නෑ. ඒක ඇවිල්ලා යනවා. අපිට කරදර කරන වේදනාවක් නිට්ටිය නෑ. ඒක ඇවිල්ලා යනවා. අපිට මේ කරදර කරන හිතවිලිත් නිට්ටිය නෑ. ඉතින් ඒසාර මුලක ඉඳලම ඒ සතිය පිළිබඳ නිර්වචනයේදී තියෙන විදිහට මේ දේවල් විදිහට නිට්ටිය වශයෙන් බැලුවොත් අපිට සෑහෙන වග වෙන්න වෙනවා. නඩත්තු කරන්න වෙනවා. අනිත්‍යයි කියලා බැලුවොත් ඒක ඒක විසින් නැති වෙනවා. ඒක වනස්හිතවිල්ලක් සාපයක්වත් නෙවෙයි. මතුවෙන හැමදේම නැති වෙලා යන එක අපි කරන සාපයන් නිසා නෙවෙයි සිද්ධ වෙන්නේ. නමුත් බොජ්ජංග මට්ටමට යනකොට යෝගාවචරයට තේරෙනවා ලෝකේ හට ගන්නා වූ සියල්ලම දුක් දෙන දේවල් කියලා. ඒ නිසා යමක් නැති වෙනවා කියලා කියන්නේ දුක නැති වෙනවා. බොජ්ජංග මට්ටමට ආපු නැති එක කියන්නේ උප්පත්තිය හොඳයි, ඊරණගිනක හොඳයි, කල්ලි හම්බෙන්නේ හොඳයි, ලාභය හොඳයි, සත්කාරය හොඳයි, සම්මානය හොඳයි, සිලෝකේ හොඳයි කියලා බැඳගත් අමුඩෙලිය නැතුව මේ හම්බ කරන හම්බ කරILLක් නැති. නමුත් මේ කවදා හෝ නැති වෙනවා නැති වෙනකොට අරහා සමාන දුකක් එනවා. ඒ නිසා දුක්ඛේ ලෝකෝ පතිත්තිතෝ කියලා බුදුරජාණන්සේ සඳහන් කර දෙන උපදින තාක් උපදින්නේ දුක්. බුද්ධංග මට්ටමට ඒකට තේරෙන ඒකට නැති වෙන තාක් නැති වෙන්නේ දුක්. ඒ නිසා ආනාපානේ තියෙනවා තියෙන ධාතියට වැඩිය ආනාපානේ නෑ බව දන්න සතිය ගොඩාක් නිවනට පරයි. අරමුණු තියෙන බව දන්න සතියට වඩා ඒ අරමුණම දැක දැක දන දන ගෙවන් වෙන සතිය. අපි කියන එකට කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන මේ හොඳට තිබුණ සමාධිය අරමුණු වගේම සමාධිය කියන්නේ නාම ධර්මයක්. අරමුණු කියන්නේ රූප ධර්මයක් වෙන්න පුළුවන්. මේක ගෙවෙනකොට ඒක දිහා බලාන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. මයිනක තියුණු සමාධිය දැන් කැඩෙනවා. හිත ඇවිස්සෙනවා. ඒ නැති කලබලයක් වික්ෂිප්ත භාවයක් දැන් එනවයි කියලා. ඒක දිහා බලලා හරියට සමාධිය එනකොට ඇති වෙනා වගේ පිරිච්ච ගතියකින් මේ වික්ෂිප්ත භාවයේ දිහා බලාන ඉන්න පුළුවන් නම් ඒකට බුදුහාමුදුර කියන්නේ මාරක් පමෝහණක් කියලා මායя මත් වෙනවා කියලා. හිත ඇවිස්සෙන බවක් දැනගෙන කලබල නොවි දිගටම භාවනා කරනකොට මායයට කොක්ක ගහගෙන දැනක් නැති වෙනවා. මායයට කොක්ක වදින්නේ සතියේ සමාධිය එනකොට සතුටු වෙන සමාධිය නැති උත කනගාට වෙනවා ඌ දන්නව කරන්න ඕනේ. ඌ සමාධිය නැති කරපු ගමන් මනසයි ඉවරයි. ඒක නිසා සමාධිය පුරුදු කරන්න. පුරුදු කරලා මේ සමාධියේ තියෙනවා නරක පුරුද්දක් මේක නිට්ටය වශයෙන් බලන සුඛ වශයෙන් බලන සුභ වශයෙන් බලන ආත්ම වශයෙන් බලන නමුත් අපි මේ බැලුවට ප්‍රകෘතිය නම් සමාධිය අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි ආන ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුරුදු වීම සාමාන්‍ය අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් රකින්න මිනිස්සු හිතන්නේ අවමංගල්‍යයක් අභාග්‍යයක් මුස්පේන්තුවක් හෝනියමක් විදියට යෝගාවචරයට අන්න ඒ ආචාර ධර්ම පද්ධති පැත්තකට දාලා ඇති වෙන හැමදේම දුකක් නැති වෙනවා කියලා කියන දුකක් නැතිවීමක් ඒ නිසා කවදා හරි පුළුවන් වේද කියලා හිතන්න සමාධිය කියන්නේ දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න පුළුවන් දවසක් එයි කියලා. සමාධිය කියලා අපි උපෙලා තියෙන දුකක් කියලා. මේක ගිලින සුළුයි කියලා. ගිලින දවසට ඇති වෙනකොට තියෙන ආදරයට හස්මාවන කරදරයක් දෙනවයි කියලා තේරුම් ගත්තොත් ඒ යෝගාවචරයට බලන්නතක් නැහැ ආසතිය තමයි බලන්න වෙන්නේ. අට පිට බලන්න මොකොත් නැහැ මොකද අපි මෙච්චර කල් කොච්චර මහන්සි වුණාද සමාධිය ඇතිකරන්න දැන් ඒහා සමානව ඇති කරගත්ත සමාධියත් දුක්ඛ සත්‍ය බව. මේක චෛතසිකයක්. වෙනස් වෙන සුළු එකක්. මේක දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගත්ත දවසේ ඒකේ උපමාවක් වශයෙන් කියන්න තියෙන එකට මම හිතනවා කට්ටිය නැගිටලා ඇයිද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් අර දිවයට කියන බෙත්ත තියාගන්න කට්ටිය බෙත්ත ගන්න අතට එතකොට තේරෙයි පුළුවන් ද බලන්න හිතාගන්න ඒ ඇහැලේපොළ කුමාරියාමි තමන්ගේම දරුවා වනයේට දාලා කොටන වෙලාව. අපි සිංහල ඉතිහාසයේ තියෙන කතාවක ඇත්ත දුරුසු කියන්න දන්නේ නැහැ. ඇහැලේපොළ කුමාරියාමි ලව්වම තමන්ගේ දරුවා වනයේ දාලා කොටවපු වෙලාවක් තියෙනවා. දරුවෝ දෙන්න ඉස්සරහටදී කැපුවානේ. ඒ මොකටද ඇහැලේපොළ අධිකාරමකට දෙන්න තියෙන දඬුව. ඒ තමන්ගේම දරුවා වනයේ දාලා කොටනකොට අම්මා කෙනෙකුට කොහොම හිටීද කියලා හිතන්නේ. ඊට වැඩිය පොඩ්ඩක් අමාරුයි Taman ඇති කරගත්ත සතිය Taman ඉදිරියට විනාශ වෙද්දී බලන්නේ. මේ කියන්නේ බුද්ධංග මට්ටමට මේක නග්ගනකොට අච්චර ආශාවෙන් ඇති කරගත්ත සමාධි නැති කරනව නෙවෙයි නැති වෙන දිහා මේ බලාන්දිල බලාන්දිල්ලට ඒකට කියන තියෙන්නේ තපස කියලා. ඒකට කියලා තියෙන්නේ තතතාවය කියලා. ඒකට කියන්නේ තියෙන්නේ එහෙව්කම කියලා. බුද්ධජානක අපිට දෙන්නේ මේ ඉන්දියාකම් මුරුක්කු වගේ දෙයක් නෙවෙයි. ඉති බොහෝම ගැඹුරු දෙයක්. මේ කාම සැපේ වෙනුවට සමාධි සැපේ දීලා කියනවා. කාම සැපේ වගේම මේක නැති වෙනවා. නැති වෙනකොට අරහා සමාන දුකක් එනවා. ඒ නිසා කාමයේ සමාධි සුඛය ඇති කලක නැති වෙන හැටි ලක්ෂ කෝටි වාරයක් බලන්නේ කියනවා. සමාධිය දිහා ලක්ෂ කෝටි වාරයක් බලන්න කියන ඊට පස්සේ තමයි උපේක්ඛා සම්බොජ්ජංගයට යන්නේ. උපේක්ඛා සම්බොජ්ජංගයට යන්නේ ඉස්සරළම සති සම්බොජ්ජංගයටත් මේක කියනවා. විරිය සම්බොජ්ජංගයටත් කියනවා. ඒක සඳහන් කරන්නේ සති සම්බොජ්ජංගං කෝ බික්කවේ භාවේත විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං පට්නිසකාන් පස්සී සතිය වඩලා ඉතින් විවේකීව බලන්න ඇති වෙන දියක් බලන්න නැති වෙන දියක් බලන්න විරාග පැත්තෙන් බලන්න මේක රාග කරන්න එපා. අනිවාර්යයෙන්ම සතිය දිගටම තියෙනකොට මම මැරිලා හරි මේක තියාගන්නවා කියන්නේ නැහැ. මේක එනවා යනවා. යනකොට ඉස්නරක් කරනවා. නිරෝධ නිසිතං සතිය නිරුද්ධ වෙනකොට පිට කටේ තියාගන්න නැතුව මේක සතිය කියන එක මං කියන එක ආන එක නෙවෙයි. එනවා යනවා. ඉතින් මේක සදාචාරවාදියාට සාමාන්‍ය සම්ප්‍රදාන කුල බෞද්ධයට හිතාගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ සම්ප්‍රදාන කුල බෞද්ධයට ඕනේ කොටස අල්ලන්න පුළුවන් කොටස බුද්ධ ධර්ම කියලා තියාගෙන ඒකෙන් බුද්ධ ධර්මයේ අයින් කිරීම තමයි මේ දවස්වලයි දැන් අවුරුදු 1000ක් විතර වෙලා තියෙන්නේ ලංකාවේ. බුද්ධ ජානනාචර මේ ආගම ඕනකමකට කියනව නෙවෙයි. උන්වහන්සේ ආගම හරහා අපි ආගම ඉක්මවලා සදාචාරයේ ඉක්මවලා එහා පැත්තට යනවා. මේහා සමාන සත්පොඥංග ධර්ම. සති, විරිය, ධම්මවිචය, පීති, පසද්දී සමාධි උපේක්ඛා කියන මේ ඔක්කොම උපේලා. ඇහැලේ වල කුමාරි හැමේ වනේ දාලා Tamange දරුවා කෙටුවා වගේ මේ ඔක්කොම නැති වෙද්දී බලානේ ඉන්න පුළුවන් නම් ඒකට මායя මායයට අපි කුප්පණ්ඩ විදියක් නෑ. අරක දෙන්නම් මේක දෙන්නම් මේක නොදී ඉන්නවා කියලා දැන් තෑගිදීමෙන් තහ දඬුවම් කිරීමෙන් ළමයි හදන්නේ අපි. ඉතින් ළමෙක් හම්බෙලා තියෙනවා ඒ මොළය පිළිබඳ කරන පරීක්ෂාවේදී එයාට වේදනා චෛතසිකය ඇවිල්ලා නැහැ උප්පත්තිය. ඉතින් ඒ ගෑනු ළමේ ඒ පොත ලියන්නේ අවුරුදු 7යි ළමයාගේ උන්චිලා බදින්න කියලා වැටිලා මේ කකුල මස් පිඩුවම පොළවේ ඇතිලා ගිහිල්ලා. ඊට පස්සේ ඒකට බෑන්ඩේජ් එකක් දානවා ළමයට තේරෙන්නේ නැහැ දැන්. කකුල කැඩුණා දන්නෙත් නැහැ වේදනාවක් නැහැ. ඒ ළමයා ආයෝන් චිල්ලාවට නැගලා සෙල්ලම් කරනවා. ඉතින් ළමයට කිව්වොත් උඹට ගහනවයි කියලා තේරෙන්නේ නැහැ ළමයට. ගැහුවම දඬුවම නැන්නේ. ඉතින් ඊට පස්සේ කොහොමද කියලා දෙන්නේ ළමයාට මේ අතට පහට දැනීම ඉන්නේ වේදනාව තියෙන කන් තමයි. වේදනාව නැතුණාට පස්සේ දඬුවම් කරන්න බෑනේ ළමයට. ඉතින් උපේක්ඛා සම්බන්ධයෙන් ආවේ කාටවත් දඬුවම අහන්නේ ඊට පස්සේ. මොන කරන්නේ? මාතේ ඇවිල්ලා කිව්වොත් කන මරනවා කියන හොඳ කාපා. මරපන්. මොකද දීල කරන්නේ මේක දීලනේ තියෙන්නේ ටික ටික ටික ටික දීලනේ තියෙන්නේ. අන්න ඒක යෝගාවචර හේතුනවා මේ වනස්හිතවිල්ලක් සාපයක්. එහෙම නැත්නම් මේ සමාජශීලී නොවන දෙයක් කියලා ඒකේ නාට අයෝනිසුමංස්කාරය කියලා කියනවා. යෝනිසුමංස්කාරය කියලා කියන්නේ තමන් තමා වඩා ගන්නලා දව මේ සෝබන චෛතසිකයක් අනිත්‍යයි. මේක නැතිවීම බලන්න පුළුවන්. ඇති වෙන සතිය වගේ නැති වෙන සතිය. අමාරුම චෛතසිකයක් තමයි සමාධි චෛතසිකය. සමාධියේ තරම්ම හැම කෙනාම ප්‍රිය කරන හැම කෙනාම ආසයි. ඒ නිසා ඒක වඩන්ඩ අපි ගෙවල් දොරවල් තැහැල්ලා වනගත වෙයි. අරණ්‍යගත වෙයි. නමුත් වඩාගත් සතියරත් ආයිබෝන් කියන්නේ ටටා කියන්නේ ආ යන්න කියන්නේ අමාරු. අමාරු. ඉතින් ගිම්බෙක් අල්ලගත්තාම ගැරන්ඩියා මුලින් මුලින් කෑ ගන්නවා තෑරපන් තෑරපන් තෑරපන් තෑරපන් කියලා කෑ ගන්නවා. ඉතින් ගැරන්ඩියා ගණන් ගන්නෑ නෝ ගිල ගිල යනකොට අමාරුයි අමාරුයි අමාරුයි කියලා කෑ ගන්නවා. අන්තිම වෙනකොට කියනවා ඉතින් කරගන්නේ මම මනාපය මනාප මනාපයක් කියන එතකොට ගිම්බගිල්ල ඉවරයි. ඒ වගේ මේ සති සම්පෝඥයත් නැති වෙනකොට අමාරුයි. ඊට පස්සේ මොනවා කරනද ඉතින් මනාපයක් කියන උපේක්ෂාව වෙනවා ඇති වෙච්ච සති සම්පෝඥයත් අස්පනා පිට ලේපිට නැති නැති වෙන්නේ සදාකාලික නෙවෙයි ආයෙනවා ආයන මෙතන දක්ෂකම තියෙන්නේ යෝනිසමංසකාර තියෙන්නේ සෙල්ලක්කාරකම තියෙන්නේ සාහසිකකම තියෙන්නේ මෙච්චර සෝබන චෛතසිකය සමාධිය නැති වෙද්දි මනාපයක් මනාපයක් මනාපයක් කියලා ගෙම්බ කියනා වගේ ඒ වගේම ස්ටේජස් පහක් අඳුරගෙන තියෙනවා සයිකියාට්‍රිස්ලා කැන්සර් එකක් ආවයි කියලා දෙඩෙකුට කියපු ගමන් එයා ඒකට දෙන ප්‍රතිචාර පහක් තියෙනවා කියලා. මුලින්ම වෛර කරනවා. තමජිට වැරදිලා වුයි මට එකක් ඇත්තේ නැහැ කියලා ඒ රිපෝට්ස් වලට බයි. දොස්තරට බයි. ඊට පස්සේ ප්‍රතික්‍රියා වෙනවා මම ඔබේ කොන්නේ නැහැ මොකොත් නැහැ මම මැරිච්චා කියලා. උන් ටික වෙලාවක් ගියාට පස්සේ තේරෙනවා ඉතින් මේක මොකක් හරි දින ගුණ දොස්තර මට බේත් ටික හැමදාම බොන්න ඕනද ටිකක් බීපුවම මැදි කියලා ඔන පොඩ්ඩක් කොම්ප්‍රොමයිස් කරනවා. එසේ විදිහට කියන්නේ ඕක කාටත් වෙනවා. මේ බේත කරන්න වෙනවා. ඉතින් ගියාට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ පස්වෙනි පියවරේ තමයි මට පිළිකාවක් තියෙනවා කියලා බාරගන්නේ. එතකම හැම කෙනාම ප්‍රතික්ෂේප කරනවා. මරණයත් ඒ වගේ. මරණයේ අවස්ථා පහක් තියෙනවා. ඉතින් අපි මේ ඒක තමයි මේ ටික ටික බුද්ධි විදින්නේ. අපි මේ ඇති කරගන්න සමාධිය අපෙන් දුර වෙලා යනකොට පිළිගන්න කැමැතිම නැහැ. අපි හිතන්නේ මෙච්චර ආයාසයෙන් මෙච්චර අපකප වෙලා මෙච්චර අබිනිෂ්ක්‍රමකින් ලබාගත්ත මේ සමාධියාදී චෛතසික හැමදාම බැජ් එකක් ගහගත්තා වගේ අතේ පච්චක් කොටාගත්තා වගේ තියෙයි කියලා. මොකද ඒක නැති වෙන හැටි බලලා ඒකෙත් අනිත්‍ය දුක්ඛ බලලා ඒකේ දුක්ඛ සත්‍ය නැත්නම් සමාධිය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය බව තේරුම් අරගන්න යෝගාවචරයට ඇහැලේ පොලකමාට වැඩියම. ඒක නිසා කියනවා ඒ සඳහා දක්වන මානසිකාරය යෝනිසෝ මානසිකාරය එයා කොහොමද කාමාතාවදී බලලා මේක ඇතිව නැති වෙන සුදුදියා මට මේ ජීවිතය ඉවරෙන්න ඉස්සලා කාමාසාවෙන් මිදෙන්න නැත්තම් කියලා හිතන්නේ කොහොමද? ඊට පස්සේ යෝගා බුදුජානනාංශ කියනවා යාට කාම ආශාවෙන් කාම ගුණයන්ගෙන් අයින් වුණාට කාම සංඥාව වද දෙනවා. නීවරණ ටික. ඊට පස්සේ ආ වද දෙද්දිම ආනාපානේ වඩලා වඩලා ඒ කාම ආසාවල් දුරු වෙන හැටි දකිනවා. මගේ නීවරණ නැති වෙලාවල් එනවා. එතකොට යා රූපය අල්ලනවා. ආනාපානේ අල්ලනවා. ආනාපානේ අල්ලපු නිසා තමයි නීවරණ අයින් කරන්නේ. ඊට පස්සේ දැන් මේ ආනාපානේ බදා ගන්නවා. තමන්ගේ ආත්මය කරගෙන ආඩම්බරය කරගෙන නම්බු කරගෙන ඊට පස්සේ උන ආනාපානේ ගෙවෙන්න පටන් ගන්නවා. එතකොට හයියෙන් හුස්ම ගන්න. එතකොට නැගිටලා යනවා. ඉතින් කවදා හරි කමඨාන සුද්ධ කළ කිව්වොත් යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මේ කාමයේ දුරු කරන්න රූපේ ගත්තට රූපේ නිට්ටි නෑ ගෙවෙනවා. කමන්නේ ඒක දක්ෂකම. ඒක ප්‍රතිපදාවේ දියුණුව. කෙලෙස් සතු ගතිය. හොඳ ගෙවෙන්න අරින්න කියලා. එතකොට රූපේ ගිහිලා රූප සංඥා වෙනවා. ඉතින් මරිච්ච අම්මා පේනවා, අත්තම්මා පේනවා, ජේතවනාරාමේ පේනවා, බුදුහාමුදුරුව පේනවා, අසුචි පේනවා, රත්තරම් පේනවා. ඊට පස්සේ යෝගාවචර කියනවා දැන් රත්තරම් පේන්නේ කොහොඳද, අසුචි පේන්නේ කොහොඳ නැද්ද කියලා. බුදුහාමුදුරුව පේන්නේ කොහොඳද, දේවදත්ත පේන්නේ මේ ඔක්කොම රූපේ කියවෙනකොට හම්බ වෙන රූප සංඥා බව දන්නවනේ. මේක ගණ්ඩ නිමිත්තක් නැහැ. ඊට පස්සේ ඒකත් කියවෙනවා. ගෙවෙන ගෙවෙන වෙලාවේ මේ ප්‍රතිපදාවක මේ ගෙවෙන විශාල විශාල කෙලෙස් ගෙවිලා පුංචි පුංචි කෙලෙස් අල්ලනවා. පුංචි පුංචි කෙලස් කියවල ඉතාසියුම් කෙලස් අල්ලනවා. ඉතින් ඒ අනුව සිද්ධ වෙන මේ පස්සද්ධිය කවදා හෝ සමාධි මට්ටමට ආවට පස්සේ ඒ සමාධිය gider ගෙනියන්න අපිට හම් වෙන්නේ නැහැ. එයා ළඟට එනකොට අපි කාමෙන් නිදහස් වෙලා, රූපෙන් නිදහස් වෙලා. හැබැයි හුඟක් වෙලාවට අරූපෙට අහුවෙලා තියෙන ඉඩ තියෙනවා. මේ පාළු ගතියට, ඊස් ගතියට වගේ ගිහලා අහුවෙන්න ඉඩ තියෙනවා. සමහර රූපෙටත් අහුවෙනවා. ඉතින් ඒක නිසා මේ ඇති වෙන මේ සමාධිය විශාල කෙලෙස් ප්‍රමාණයක් ගෙවම් කරන ලැබපු දෙයක් වුණා. සමාධිය කියලා කියන්නේ දුක්ඛ සත්‍යයයි. සමාධිය කියන එකත් ඇතිව නැති යන සුළුයි දුකට බර වෙනවා. ඒ නිසා මේ සමාධියේ Nirodhaය සමාධිය ගෙවන් වීම දැක ගන්නයි අපි මේ සිල් ගන්නේ. දැක ගන්නයි අපි මේ සිල්ලුතුන් වට කරන්නේ. දැක ගන්නයි මේ භාවනා මධ්‍යස්ථානට යන්නේ කියනකොට යෝගාවචරය කාමයාගේ ගෙවන් වීම දැකලා තිනවා తాවකාලිකව. රූපයාගේ ගෙවන් වීම දැකලා තිනවා. දැන් මේ යෝගාවචරයට අරූප ධර්ම වෙන සතිය, විරිය, ධම්මවිචය, ප්‍රීති, පස්සද්ධි, සුඛහදී ධර්ම ගෙවන් වෙන හැටි බලනකොට ඒ දැන් ඒ යෝගාවචරයට තේරෙන්නේ නැහැ මම මේ භාවනා කරන්නේ අසවල් දේ ලබා ගන්නද කියලා. මෙතෙක් කල නැතිනම් සමාධිය ලබා ගන්න කියලා. දැන් මේ ඇතිවිච්ච සමාධිය ගෙවෙන දිහා බලන්න හදනකොට මේ යෝගාවචරය වෙන්නට වැඩිය උනන්දුවෙන් භාවනා කරන යෝනිසමස්කාරයේ තියෙන කෙන හැබැයි එකකින් අහුවොත් දැන් මොකක් අරමුණු කරනද භාවනා කරන්න කියලා නිරුත්තර වෙනවා. කියා ගන්න දෙයක් නැතුව යනවා හැබැයි එයාට තේරෙනවා නොගිය ගමනක් දැන් යන්නේ කියලා. කවදාකවත් ගියේ නෑ අම්මා තාත්තලා කාලේ ගිහිල්ලත් නෑ, ගුරුවරයෙක් ගිහිල්ලත් නෑ මම යන්නේ නොගිය පැත්තකට. එතකොට අපි ආර්ය භූමියට, ආර්ය විවහරයට, පු탁 මේ ශේක භූමියට කිට්ටු කරනවා. ඒකේ පේන දෙක කාලේ කවුරුත් නෑ. ඒකේ තරගයක් මොකක්වත් නෑ. ඒක නිතරම ජයක් තියෙනවා. නමුත් භාවනා කරලා මේ தത്വෙටපත් වුණාට පස්සේ මේකට අනුග්‍රහ කරන්නේ මේ කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න මොනම පොතකවත් නැහැ. මොනම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. හැබැයි ශාසනයක් නැත්තම් කියලා හිතන්න අපි කොච්චර අනාථද කියලා. මෙවැනි ධර්මයක්වත් අපට ශාසන නාමයෙන් අහන්නවත් ලැබෙන්නේ නැත්තම් අපි ඉතින් ගියarpස් කොච්චර අසරණ වෙනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ හැම සූත්‍රයකම පෙන්ලා දෙන්න හදන්නේ මහා ලොකු දුක්ඛන්දරාව ගන්න පොඩි දුකක් ගන්න. ඒක ගෙවන්නේ ඊට වැඩිය සියුම් දුකක් ගන්නවා. හැබැයි ඒක තියාගන්නම නේ ඒකත් ගෙවෙන්නේ. ආන්නේ ගෙවෙන ධර්ම කියන්නේ ගොඩක් කතන්දර කියලා කියනවා. ඒ කතන්දර ටික විතර අපිට තේරෙන්නේ. නමුත් මේකේ යටින් දෙන්න හදන පණිවිඩය අහන්න භාවනා නොකර කොච්චර පොත් සූත්‍ර කියවත් අහුවෙන්නේ භාවනා කරලා බුදුජානනාංශමේ බබාලට කතන්දර කියනවා වගේ කියලෙවල අන්තිමට උපෙන් ලද සතිය පවා සමාධිය පවා ගිවන් වීම දැකලා නොසලී ඉන්න හැටි බලන්න යනකොට උන්වහන්සේ දේශනා කළ තුන උපමා ටික උන්වහන්සේ දේශනා කළ තුන උපමේය ටික බලනකොට සර්වඥතා ඥානය කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා මේ සමාධියක් වගේ ඇති වෙලා ඒක නැති වෙන වෙලාවේ පශ්චාත්තාප වෙන සැලෙන උපේක්ෂා කර ගන්න බැරි යෝගාවචරයන්ද අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති උබ්බේ නේව සෝතාදී රුක්ඛං උපතිවත්තති කිය. දුර්ජනන්ද කියනවා යෝගාවචරේ කෝ කවුරු හරි ගහක් ළඟට යනවා පළතුරක් බලාපොරොත්තු වෙනවා. එතෙන් ගහේ තියෙන ඵලයක් ප්‍රෝජනය බලාපොරොත්තු වෙනවා. ඒකට යෝගාවචරය හෝ මේ මිනිස්සයා වැද්දා හෝ ඒ අනකිනාට ගහේ පළතුරු තියෙනවා නම් හොඳයි. කාලේ ඉස්තුට ඇවිල්ලා පළතුරු තියෙන හොඳයි. ඒ නිසා අලද්දන් යදිදන් සාදු. පළතුරු ලැබුණානේ හොඳයි. නාලත්තන් සුන්දරාමිතින් නෑ කියලා ගහත් එක රණ්ඩු කරන්නේ. නෑයි කියලා තියා ගහත් එක මොකුත් කරන්නේ නැත්නම් ඒත් කරන්න දෙයක් නෑ. ලැබුණත් නොලැබුණත් දෙකටම තාදී ගුණේ දිනු කරනවා ගහක් ළඟට ගිය මිනිස්සෙක් වගේ කියලා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒක නිසා බොජ්ජංග මට්ටමට එහෙම නැත්නම් Tamanටම මේ යන පාර ගඟ දිගේ ඉහළට පීනන එකක්. එහෙම නැත්නම් උපයාගත යුත්තක්. මේක කාගෙවත් ණයට ගන්න බෑ. උපයාගත්ත දේ කාටවත් හොරකම් කරන්නත් බෑ. දෑවැද්දකට දෙන්නත් බෑ. හැබැයි මේ ක්‍රමයේ කියලා දෙන්න පුළුවන් කියලා ඒ වැටහෙන බොජ්ජංග ගතිය මෙතෙන්ද එනකම් යෝගාවචරයට තේරෙන්නේ. මෙතෙන් එනකම් යෝගාවචරයා භෞතික වස්තු උපයන්න හදන කෙනෙක් වගේ සමාධිය Tamange අංගයක් කරගෙන ආඩම්බරයක් කරගෙන ඒක නම්බුවට තියාන කටයුතු කරන්න. මෙතෙන් යනකොට විතරක් ඒ සමාධියක් දීලා දාලා නැත්තම් ගෙවුනට නොසලෙන මට්ටමට දියුණු කරන්න යනකොට ඒ යෝගාවචරයාගේ ඇති වෙන ස්වභාවය තමයි එයාට මේ වැඩේ කරන්න ඕනේ ගැම්ම දැන් ඉන්නේ ශද්ධාවෙන් වෙන්න බෑ. ශද්ධාවෙන් නම් ළමක් ලැබෙන්න ඕනේ. දැන් තියෙන්නේ ලැබීමක් නෙවෙයි. ඒ වගේම මේ සීලෙන් එන එකකුත් නෙවෙයි. හැබැයි සතිය කියලා දෙනවා. සතිය එනකොටත් සමාධිය එනකොට සතියට අරමුණක් වෙන්න පුළුවන්. සමාධිය නැතිවීමත් සතියට අරමුණු වෙන්න පුළුවන් කියලා මම දන්නේ මේම කිව්වට තේරෙනවද කියලා. සමාධිය සතියට නිමිත්තක් වෙනවා එනකොටත් මම සතියෙන් දන්න මට දැන් සමාධිය වැඩෙනවා. ඒක සමාධි කැඩෙනවා. ඒකත් නිමිත්තක් වෙනවා. සතිය තියෙනවා. කාටවත් බෑ හැම දෙයක් වාර්තා කරන්න. ඒ දෙන්න සතිය නැති සමාධිය නැති උනට ඉෂාත බඳගෙන කරනවා. අයියෝ තිබුණ සමාධිය මට නැති වුණා. බූදලේ නැති වුණා වගේ. හම්බ කරපු ගේ කඩලා ගියා හොරු කඩාන ගියා වගේ. කවදාද හිතන්න පුළුවන්ද මගේ සමාජයේ මේ මේ විදිහට තනිය තන වැඩිගෙන එනවා මට එතකොට සතියට අහු වෙනවා. ඒ වගේ මගේ තිබුණු සමාධිය මේ මේ විදිහට කැඩිලා යනවා. කැඩිලා යනකොටත් ඒක පිළිබඳව හරියට විස්තරාර්ථ කතනයක් දෙන කතිකෙක් වාගේ ඒ සමාධිය කැඩිලා යන හැටි බලන්න පුළුවන් නම් විස්තර කරලා දෙන්න පුළුවන් නම් ඒ සතිය කැඩෙන්නේ නැහැ කියලා. ඒක manussත්වයේ ඉක්මවපු ලක්ෂණය. ඒක manussත්වයේ ඉක්ම නමුත් ඒක කරන්න පුළුවන් එකක්. ඒක ඊටාම් අවුරුදු 6 7 දරුවෙකුට කරන්න කියලා දෙන්න පුළුවන්. හැබැයි වාසියක් තියෙන අවුරුදු 6 7 දරුවට මේ නාකියන්ට නාකිච්චන්ට වැඩිය ලේසි එක තේරුම් ගන්න. අදාහ ගන්නවත් බෑ. ඒ ළමයි ඉන්න පුළුවන්. මොකද ඒ ළමයි මේ සමාධිය කියනක උඩ තියලා අල්ලලා නැහැ. එයා දන්න සමාධිය අතරමඟදී හම්බෙච්ච එකක් ඒක ඇති වෙන නැති වෙන සුළුයි කියලා. හැම ගුණයකම නුගුණයක් තියෙන බෞද්ධයාට මේක කරන්න බෑ. බෞද්ධ සදාචාරයට බැඳිලා ඉන්න නිසා ඒ නිසා බොජ්ජංග මට්ටමට යනකන් සදාචාරය වැඩ කරනවා. ඉතින් එහාට පිම්පව් හොඳ නරක හරි වැරදි සදාචාරය නෑ. හැබැයි මේ සදාකාලික නැතිවීමක් නෙවෙයි. ඒව තියාගෙන එහාට යන්න බෑ. ඒ නිසා යෝගාවචරයගේ ඒ තියෙන යෝනිසෝ මනසිකාරය තමන්ටම තේනවා මේකෙදි මට උදව් කරන්න කිසිම කෙනෙක් නෑ. මගේ අත්තරදි ටික විතරයි මට උදව් කරන්නේ. මගේ අත්දැකීම විතරමයි මට උදව් කරන්නේ. එයාට එනවා පරිේශන තෘෂ්ණාවක් මීට වැඩි අනතුරු දෙයක් වුණත් මීට වැඩි සැකසහිත දෙයක් වුණත් කඩාගෙන යන්න ඒක ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියන්නේ කියලා කමටහන් සුදු ඕනි ගිනි අඟුරක් වෙච්චවයි කියලා අල්ලන්නේ කියලා. ඕනි ගිනි අඟුරක් වෙච්චවයි කියලා ඒක අල්ලන්නේ කියලා. එතකොට ඒ සාහසිකව තමයි ඒක කරන්නේ. ඒක නිසා ඒ කරන ගැම්ම ඒන යෝගාවචරයට එන ගැම්ම හිතනවා නම් කවුරුහට යෝගාවචරයක් මේ ඥානකම නිසා මට එන එකක් නැති වෙයි මට පිරිමකම නිසා එන එකක් නැති වෙයි මම බෞද්ධ වෙච්ච නිසා නැති වෙයි බෞද්ධ නොවෙච්ච නිසා ඇති වෙයි මට පැවිද්දෙක් නිසා නැති වෙයි මට උපසම්පදාව නැති නැති වෙයි කියලා ඔක්කොම පොයි මේක මනුෂ්‍යත්වයට කියන ගමන අපි ඔය දාගෙන තියෙන තාන්න මාන්න මිනුම් කිරුම් මොකක්වත් මේකට බලපාන්නේ නමුත් අපිට හම්බෙලා තියෙන හැම දෙයකින්ම අපි දැන් කොටු වෙලා බැඳිලා මේක නිසා බෑ මේක නිසා බෑ කියලා චරිචුරු ගෑමට දෙපුරුදු වෙලා තියෙනවා. එහෙම කිනාට මේ කැඩෙන සතිය දිහා බලලා, කැඩෙන සමාධිය දිහා බලලා, කැඩෙන පස්සද්ධිය දිහා බලලා ඒක මධ්‍යස්ත වාර්තා කිරීමේ හැකියාව නැති නිසා අපේ sannivedane අපි හිතියට මේ information technology කියන යුගයේ sannivedane අතින් බලනකොට මොන්ටිසෝරි පන්තිකවත් නැහැ. ආර්යයන් වහන්සේලා කතා කරන ආර්ය විවහරත් එක්ක බලනකොට අපි කතා කරන්නේ වාසියට ඕන ටික විතරයි. අපිට කවදාකවත් මේ නිර්ආමිෂයට සම්බන්ධ දේවල් කතා කරන්න දන්නේ වාර්තා කරන්න දන්නේ. ඒ වගේ මේ වාර්තා කරාට භාවනා නොකරන කෙනෙකුට කිසිම අර්ථයක් නැහැ. භාවනා කරන ක්‍රම හොඳට තේිනවා මේ මිනිස්සයා මේ සාමාන්‍ය භාෂාව පාවිච්චි කරලා තණ්හා මාන දිට්ඨි කපඬ එගොඩ වෙන්න පුළුවන් පාරකටයි මේ ගෙනියන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ හැම සූත්‍රයකම අන්නේ निराமிස රසය තියෙනවා. කතන්දරකින් පටන් ගත්තට අවසාන කරලා පෙන්නනවා අවංකව භාවනා කරන. අවංකවටත් වැඩිය වචනේ අහිංසකව භාවනා කරන එකනට ඒ Tamanට මුලින් මුලින් ඒ ගමනයන්ට උදව් කරා වූ සෑම මාර්ගෝපකරණයක් විශ්ිකලා දාලා අන්තිමට මේ අදිමොක්ඛය කියලා Tamanට ඇති වෙන මේ විශ්වසනීය භාවය එන්න පටන් ගත්තාම බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒක manuss ලෝකේ ඉන්න මිනිස්සයාට පේනවට වඩා දිවි ලෝකේ ඉන්න දෙවියන්ට හොඳට පේනවලු මේ මිනිස්සයා කිසිම මේ භෞතික සම්පත්තියකට නෙමෙයි වැඩ කරන්නේ මේ අනේ ඒ වගේම බ්‍රහ්මියෝ දෙයයන් ඉස්සල්ලා ඇවිල්ලා වඳිනවලු මෙහෙව් ආජානීය පුරුෂයෙක් මේ ශාසනිකින් වැඩ අරගෙන සියලු සම්පත්තිත් ලැබලා තියෙනවා සියලු බොජ්ජංග ධර්මත් වඩලා තියෙනවා. ඒ බොජ්ජංග ගෙවිලා යද්දී නැති වෙලා යද්දී වැය වෙලා යද්දී නොසැලී ඒ බය වෙලා පස ගන්නෙත් නෑ ඒක ලස්සනට වාර්තා කරනවා. ඒ වාර්තාවට මහ පොළොව කම්ප වෙනවා. කිසිම කෙනෙකුට දරන්න බෑ. ඒ නිසා මේ කමඨං සුද්ධ කරනකොට සතිය නැති වුණාට අරමුණ නැති වුණාට මොනවා නැති වුණාට වාර්තාගත කිරීමේදී Tamange හැඟුම් දාන්න යන්න එපා ඒකට. දාපු ගමන් අපි කියන දේ පක්ෂග්‍රාහී වෙනවා. ඒ නිසා වෙච්ච දේ වෙච්ච හැටියට කියන තමයි ආර්ය විවහාරය කියන්නේ. ඒක මේ තති සම්බොජ්ජංගේ මේ සමාධි සම්බොජ්ජංගේට සමාන නෑ. නමුත් වෙනදී වෙන හැටියට වාර්තා කරන්න බැරි නිසා අපි ළඟ මේක නිතර වෙනවා. අපි ඒක අවාසියට තියාගෙන ඉඳලා තියෙනවා. මගේ සීලය කැඩිලා වෙන්නේ නැති මගේ සමාධිය කඩලා ගියා. මට සද්ධාව නැති නිසා වෙන්නේ නැති මගේ සමාධිය කඩලා ගියා. මට සතිය නැති නිසා වෙන්නේ සමාධිය කඩලා ගියයි කියලා අපි හදිස්සි වුණාට ඒ තුනම තියේදී සමාධිය කැඩෙන්න පුළුවන්. සීලයක් තියේදී සද්ධාවත් තියේදී සමාධිය සතියක් තියේදී සමාධිය කැඩෙන්න පුළුවන්. ඒක සමාධිය හැටි. මේ බුද්ධ ජනස් වැඩ ඉන කාලෙම ඒ මේ අස්සජී කියන හාමුදුරුවෝ මුදුවර සමාධිය වඩලා ඕනේ ලෙඩක් ආවෝ සමාජයට හිත දාපුවාම ඒක ඉක්මවාගෙන යන්න පුළුවන් ලොකු ආත්ම ශක්තියක හිටියා. ඒ කියේ ශාන්ත විවේකීව පැත්ත කරලා බණ භාවනා කරන හිටියා අන්තිමට ලෙඩක් ආවා. අවිල්ලුල ඒ ශාන්තික පස්සද්ධිය අඩු වුණා. අන්තිමට සමාධියට ය아가න්න බැරි වුණා. දැන් ඒ ශාන්තට තේරුණා අර සමාධිය තියෙන වෙලාවේදී නම් එන ලෙඩක් යටපත් කරන්න පුළුවන්. දැන් මරණය කිට්ටු වෙනවා. සමාධිය නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මැරෙන්න වෙන වික්ෂිප්ත මනසකින් කියලා විශාල බයක් එන්න පටන් ගන්නවා. බයක් ඇවිලා අසරණ වෙලා විපිලිසර වෙලා අන්‍ය විහිිත වෙලා ළඟ ඉන්න හාමුදුරුවෝ කතා කරලා කිව්වා සර්වජන් වහන්සේට කියලා කියන්නේ අස්ස ජීවිත අන්තිමයි ධම්ම වික්ෂිප්ත මනසකින් ඉන්නේ කියලා කියන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ බොහොම නිවිච්ච තනතිච්ච තාපස් හාමුදුරුවෝ කෙනෙක්. ඉතින් ගුරු ගෝලයා කියලා පුත්‍රජානකට කිව්වට පස්සේ පුත්‍රජානන්තේ භාරතන බාරණ ළඟට යනකොට මේ ශාන්සී ඉන්නේ මරණාසන්න ඇඳේ. මරණයට කිට්ටුයි. බුදුරජාණන් ළඟට යනකොට නැගිටලා වඳින්න හදන නිසා බුදුරජාණන් කියනවා කලබල වෙන්න එපා. ඇන්දී කොහොම විවේක වෙන්න. ගියාට පස්සේ කියලා අහනවා කොහොමද යැපෙන්න පුළුවන්ද? ලෙඩ අඩු වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ යැපෙන්න බෑ. න කමනියම් මන්තේන යාපනියම්. මොකද කියලා අනේ ශාංශකට මෙන්න මෙහි මේ විශේෂ සමාධි තිබුණා. ඒ සමාධියට මට ආවට පස්සේ මට ඕනේ ලෙඩක් ඕනේ කඩතරක් හිටම නැපක් අයින් කරන්න පුළුවන්. ඉතින් මං හිතුවා අනිවාර්යයෙන් මේක මට මරණ මොහොතේ උදව් කරයි කියලා මට දැන් පේනවා මරණේ ළඟ ළඟ මේ සමාධිය නැහැ. ඒසොට පුත්‍රයන්වන්සේ අහනවා සම අසුජි උඹත් හිතනද මේ අනෙකුත් සම මේ ශාසනවල වගේ මේ ශාසනයේ පරමාර්ථ ධර්මයේ සමාධිය කියලා මේක සමාධිය પરමාර්ථ කරන යන ගමනක් නෙමෙයි. මේ සීල කැඩලාද කියලා. නෑ ස්වාමීන් වහන්සේ මොන සමාධිය කරන මගේ සීල ගන්න. එච්චරයි ඕන කරන්නේ. සීල කැඩලා නැති කෙනාට ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන්. ඒක නිසා නැති වෙච්ච සමාධිය ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඒතිෙද්දි සද්ධාව කැඩලා නැත්තම් සීල කැඩලා නැත්තම් සමාධිය තියාගන්න. සතිය තියාගන්න පුළුවන් නම් තමන්ට ඒ ධර්ම වල සරණ තියනවා කියලා අවසාන මොහොතේ මරණාසන්න වෙලාවේදී මේ බුදුරජාන් වහන්සේ දෙන පණිවිඩය අහලා මේ මම මෙතෙක් කල මේ සමාධිය නැති වුණට පශ්චාත්තාප වීම මම්ම කරගත්ත සාහසික වැඩක්. නමුත් මම පශ්චාත්තාප වීටි සීල නැත්තම් මට සීල තියෙනවා කියලා ඇතිවෙච්ච සතුටට නැවතත් සමාධිය ඇවිල්ලා මරණයත් එක්කම අරියත් ඵල සමාධියටපත් වුණා කියලා අපේ පොතේ සඳහන් කරනවා. ඒක නිසා මේ තක්කමුක්කු වෙලාවේදී වැඩ ගන්න නම් ඒ තක්කමුක් වෙන්න ඉස්සෙල්ලා මේ අපි ළඟ තියෙන ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම සිදුවෙන බව අත්දක ගන්න උත්සාහ කරන්නේ නියම වීර යෝගාවචර. එහෙම නැත්නම් අපි කියන යෝනිසෝමනසිකාරයේ තියෙන කෙනා. එහෙම නැත්නම් එයා හිතනවා මේ මං උපයාගත්ත හොඳ ධර්ම ටික හැමදාම රජ්ජුරෝ පිටිපස්සේ නැමැති මණ්ඩලේ වගේ වට කරගෙන ඉන්න ඕනේ කියලා. ඒක එන්නේ නිච්ච සංඥාව තියෙන කෙනා. ඒ සමය උපයන්න උපේනික දක්ෂකමක් ඔක්කොටම හම්බෙන්න නිසා නෙවෙයි මේ සමාධිය මේ විදිහට කතා කරන්නේ අමාරුම උපයන්නේ. නමුත් ඒකෙත් අඩුපාඩුවක් තියෙනවා. මේ සමාධියට තියෙන අබ්බැහිය නිසා, නිකාන්තිය නිසා, ආකර්ෂණීය ගතිය නිසා සමාධිය නැතිවීමේදී ඇතිවෙන පශ්චාත්තාපයේ ජීවත් වෙද්දිම නැති කරගෙන තියනවා. එතකොට අපි කියනවා ඇතිවිච්ච සමාධි සම්පොච්චංගය විවේක නිශ්චිතව වඩනවා, විරාග නිශ්චිතව වඩනවා, නිරෝධ නිසිත වඩනවා පටිනිස්සකාන පස්සේ වඩනවා ඒක එක පැත්තකින් බලනකොට සමාධිය පිළිබඳව තියෙන උපේක්ෂාවක් තමයි. ඉතින් ඊ ගාවට අපි ලබන මාදේ හම්බ වුණොත් අපි සාකච්ඡා කරાવી උපේක්ඛා සම්බොජ්ජංගය. නොඊව ඉවසීමේ සම්බොජ්ජංගයත් ඒකක් කැඩෙනවා. ඒ කැඩුනත් නොසලී ඉන්න එකයි තියෙන්නේ. එදාට මං හිතන්නේ මම මීටත් වැඩියම අරටපත් වෙයි ඒක විස්තර කරන්න ගිහලා ඒ නිසා මම අද දේශනාව මෙතනින් නතර කරනවා. නැස කරලා gedara වැඩ වලට ඒක ඉතුරු කරලා තියෙනවා. මේ සමාධියත් ඕමනම් සාමී. පස්සද්ධියත් ඕමනම් හාල් මල් යකඩ මලට ගුල්ලු ගැවුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා තියෙනවනේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙනා වූ උපේක්ෂාවත් ඒ වාගම කියලා වෙනවා. එච්චරයි කියන්න තියෙන සීල දිනාට එහෙම වුණත් සද්ධාව කැඩෙන්නේ සත්‍ය කැඩෙන්නේ සීල කැඩෙන්නේ කියන වීරත්වේ නැත්නම් ඒ ශක්තිය ඇති වෙනවනම් අපි දවසින් දවස ටික ටික යන්නේ ඉස්සරහටයි කියන මංගල කාරණා මතක් කරන්න පුළුවන් ධර්ම දේශනාවට සාන්තුන සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා